සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති ලෝකේ ඒ සමග්ගා විසුද්ධිය සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති ලෝකේ ඒ සමග්ගා විසුද්ධිය ඔන්න සුද්ධ වෙන දින එකම මාර්ගයයි ඔන්න එහෙනම් ලෝකේ මොනවා කියලා දැකලාද අනිච්චයි දුක්ඛයි. දැන් කෝතන අනිත්‍ය දුක්ඛනාත්මකෝ. කෝ? දැන් මට පෙන්වන්නකෝ. දැන් 10 පොතේ පළවෙනි පාඩම ත්‍රිලක්ෂණයනේ. ඒක තියෙන්නේ මොකද්ද ත්‍රිලක්ෂණයට? ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කෝ දැන් ඒක මෙතන. කොහෙද කියවුනේ? දැන් අද ත්‍රිලක්ෂණය කියලා කියන්නේ මොකද්ද කියන්නේ කොහොමද පොඩි ඉස්කෝලේ? දැන් බණ කියන කොටත් කියන්නේ මොකද්ද? දැන් මේ කාටවත් අපහාස කරනනේ මම යථාර්ථය මතු කරන්නේ. අද බණ කියනකොට කියන්නේ මොකද්ද? ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කෝ විස්තර කරපු තැනක් තියෙනවා අත උස්සන කවුරුරේ ඕක මට විස්තර කරපු තැන. කොහොමද ලෝකේ අනිත්‍ය වෙන්නේ? අනිත්‍ය වෙනකොට කොහොමද දුක ආවේ? දුක වෙනකොට අනාත්ම උනේ කොහොමද කියලා මට වෙන්නන්න. මං මං අනිත්‍ය දුක වෙන හැටි පෙන්ලා දෙන්න අද උදේවරුවම. පුළුවන් නම් පෙන්වන්න. එහෙනම් අපි දැන් අද හොයාගත්ත ත්‍රිලක්ෂණය මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම පොතේ මොකද්ද තියෙන්නේ? දැන් ඕක ගෙදර ගිහින් කිව්වොත් එම් කවුද කවුද නෝ කිව්වේ? ගන්න පුතේ පොත. මෙන්න මෙන්න පළවෙනි පාඩම මෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්මනේ. මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ තිලක්ෂණ දෙකක්? මම ඔබට අනිත්‍ය කියන හේතුව නිසා දුක හට ගන්නවයි කියන එක ඒකට කැමතිසේ නැති ඒවා කොහේවත් සැප දෙනවද කැමතිසේ නැත්තම් ඒක අනිවාර්යයෙන්ම 100ට 100ක්ම දෙන්නේ මොකද්ද දුකමයි ලෝකේ අනිත්‍ය නම් දෙන්නේ දුක නම් ලෝකයේ සාරද අසාරද? එහෙනම් ඒ තුන හේතු බලයට ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. දැන් ගන්න අනිත්‍යයි කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ මොකද්ද? නිත්‍ය නෑ. නිත්‍යයි නෑ කියන්නේ මොකද්ද? ස්ථිර නෑ. ස්ථිර නෑ කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. එතන කියන්නේ වෙනස් වෙනවා නම් මොකක් හට ගන්නවයි කියලාද කියන්නේ? අනිත්‍ය නම් දුක හට ගන්නවයි කියලා කියන්නේ ඒ කියන්නේ වෙනස් වෙනකොට මොකද්ද හටගන්නේ? දුකලු. ඉතින් ඉතින් මොකද්ද ඉතින් අනේ පුතේ ඉතින් අනිත්‍යයිනේ කිකී ඉන්නවා ඉතින්. මොකද්ද කියලා දන්නේ නැහැ. මොන උඩ පාතක් දන්නේ වෙනස් වෙනකොට දුක හට ගන්නවලු. මට කියන්න වෙනස් වෙනකොට දුක හට ගන්න එක. මෙන්න පෑන් එක වෙනස් වෙන මොහොතින් මොහොත. දුකද? දුකද සැපද? දැන් සැපයි. උදේ 4ට විතර ජනවාරි මාසේ මේක උදේ 4ට විතර දාලා වෙනස් වෙන වෙනද? එතකොට දුකද සැපද? එතකොට කෑකන මේක වහන්න අනේ මේක වහන්න වහන්න ඉක්මන ඕෆ් කරන්න. එතකොට මොකද වෙන්නේ වෙනස් වීම? එතකොට වෙනස් වීම දුකයි. ඒ කියන්නේ වෙනස් වෙන ඒවා තියෙනව නේද? සමහර ඒවා මොනවද දෙනවද ලෝකේ? සැප දෙනව සමහර ඒවා මොකක් වෙනවද? දැන් තව ඕන තරම් උදාහරණ ගන්න දැන් මේක විවෘතයි. ඔන්න හිතලා මතර ඕන අදහසක් ඉදිරිපත් කරන්න. නැත්තම් මේ වැඩේ කරන්න බෑ මේක හැමදාම. නිකන් වචන වඩ වඩ ඉන්න බෑ අදහස ගන්න. ලෝකේ වෙනස් වෙනකොට දුක දෙනේම කියන්න මට. නැත්තෙම නෑ හොඳේ තියෙනවා. ලෝකේ වෙනස් වෙනකොට දුක දෙනේම කියන්නේ. හොඳට හිටි මහත්තයා වෙනස් වෙලා තරහ වෙලා ඉන්නවා. දැන් දුකද සැපද? දැන් අහයි එතකොට ඉතින් ඕන නෙවෙයි යන්නේ අපි කියන්නේ ඕන නෙවෙයි නම් මොකද්ද? දුකද දුක දෙන්නේ ඕන එකක් දුක දෙන්නේ. ඕකෙන් ඕකෙන් දුකන්නේ දෙන්නේ. හොඳයි දැන් ඔය කියනකොට ඕන කෙනෙක් කියන්නේ එහෙම නෙවෙයි. කයනේ. මේ කය මොකක් වෙනවද මොහොතින් මොහොත? වෙනස් වෙනවනේ ඉතින් මේ කය කුණු කය ගියේ ගියේ ඉතින් ගල සෙන් ගහ ගහ ඉන්නවා. දැන් කුණු කය ඇහුවම කියන්නේ කුණු කය. ඉතින් මාලා ගවල්වත් කියලා මැරෙනෝ නේද? ඉතින් ඔන්න ඔතන ඔය මොහොතේ විතරයි. දැන් මොකද්ද මේකේ යථාර්ථය දැක්කද? ඔබ කුඩා අවදියේ සිට තරුණයා වෙනතුරු විවාහ වෙන තාක්කල් ඒ කාලය වෙනස් වුණාද නැද්ද කය? දුකද සැපද දුන්නේ? දුකද සැපද දුන්නේ ඒ කාලේ? දෙකම දුන්නා. ඔය ඒක හරි වැඩි පොඩි පොඩි දුක් කැලිත් එනවා තමයි මං කියන්නේ සමස්තයක් විදියට. දැන් අපි පොඩි කාලේ බැලුවේ දැන් කෝබලන් රැවුල එනකොට අනේ අම්මේ මට රැවුල ඇවිල්ලා කියලා අඬපු කවුරු ඉන්නවද නෑනේ හරි සතුටුයි මටත් අයියලා වගේ බයිසිකලයක උඩින් දාලා යන්න නැත්තම් මටත් මූදු වෙරළට මට මූදේ නාන්න නැත්තම් මටත් මේ චිත්‍රපටියක් බලන්න තනියෙන් යන්න නැත්තම් කවදද ඉතින් හැමදාම අඩිරුවට තියෙන උස මනිනෝ එහෙනම් ඒ ඒ අවධිය තුල වෙනස් වීම අපේක්ෂා කළාද නැද්ද අපේක්ෂා කළා ඔය වෙනස් වෙනකොට දුකයි කොයි කාලේද විවාහයෙන් පස්සේ ඔන්න ටික කාලක් යනකොට ඉතින් ඔන්න දැන් කොණ්ඩ ගහක් කිදෙනවා දැක්කම ඉතින් ඔන්න දුක එනවා. ඉතින් ඔන්න දැන් තුනටිය පණ නෑ නැගිරින වාඩි වෙන්න බෑ. ඔන්න ඇවිද ගන්න බෑ. ඉතින් තාත්තේ මට අරව ඕන හ්ම් තාත්තේ මට මේ ඕන හ්ම් ඔන්න දැන් ඉතින් මොන කාලෙද ඔය එන්නේ? මහා දුක් කාලයක් යනවා. එහෙනම් ජීවිතේ කොටස් දෙකකට බෙදුවොතින් පළවෙනි භාගයේ වෙනස් වීම මොකද්ද දුන්නේ? සැප. දෙවෙනි භාගයේ මොකද්ද දුන්නේ? කොහොමද එහෙනම් අනිත් වෙන දුකයි කියලා කියන සමත්යක් විදියට. කොහොමද කියන්නේ සම්පූර්ණ වෙන වෙන බෙදලා බලන්නකො මේවා. තව ඕන තරම් උදාහරණයක් ගන්න ඕන තරම් ගන්න උදාහරණ. හා මේව ගන්නකො දැන් ඔන්න මහා පායන කාලයක් ආවයි කියන්නකො උදාහරණයක්. නියගක් ආවා. නියඟ දැඩි කාලය වල මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොනවද? වර්ෂාව. වතුරක් නැහැ දැන් බොන්න. අහසේ වලාකුලකුත් නැහැ. මෙහෙම ඉන්න අතර එක දවසක් කොට වැහි වලාකුළු ටික ටික කෙමෙන් කෙමෙන් මුදුන් වෙනව දකින්න. සතුරුද ඒ වෙනස් වීම දුකද? <laughs> ඒ වෙනස් වීම සැපයි. අනේ පුතේ එන්න එන කවුරුත් එන්න මිදුලට අන්න වැහිවලාකුළු පිරනවා පිරනවා. අනේ අද නම් වහයි අද නම් හරිය සතුටෙන් ඉන්නේ දැන්. ටික ටික මෙන්න වැහි බිඳු වැටෙනවා. දැන් පරිසරය වෙනස් වෙනවද නැද්ද? ඒ වෙනස් වීම දුකද? එතකොට කියනවාද ඒ වුණාට පුතේ මේ අනිත්‍ය කොට අනිත්‍ය වෙන අනිත්‍ය වුණාට දුකයි දුකයි මේ වැහිවලාකුළු ආවට දුක දුකෙන් ඉඳපළ දුකෙන් ඉඳපළ අනිත්‍ය නම් දුකයි. එහෙම කියන්න පුළුවන්ද කරන්න ඕක? ආයෙත් ඔන්න දැන් වහිනවා. දැන් ඔන්න වැහි බිඳු කඩා වැටෙනවා. හරි සතුටේ අප්පුඩි ගහනවා ළමයි. දැන් ඉතින් ගස් වලට වතුර වැටෙනවා. කොළ වලට ඉස්සෙල්ලා ඊට පස්සේ ගස් ප්‍රබෝධමත් වෙනවා. කාණු වල වතුර ගලාගෙන යනවා. මිදුලේ වතුර පිරලා ළමයි ගොඩාක් කලකට පස්සේ කඩදාසි බෝට්ටු දාලා දැන් මේ ඔරු හදලා පා කරනවා. හරි සතුටුයි. දැන් මිදුලත් පිරিলা. හරි දිකටම වහිනවා. දැන් ඉතින් අපි රැයට කමු කියලා දැන් ඔක්කොම යනවා. දැන් දැන් එන එන්න දැන් ගිහලා කාලා එනකොට මෙන්න බලේ එලිපත් වෙනුත් වතුර දැන් ගේ ඇතුළට දාන ඒත් වැස්ස නවතින්නේ නැහැ. ඕන දැන් තමයි මොකද්ද පණීඩ දැගෙති. ඕන දැන් ඕන දැන් කෝ දැන් සතුට. දැන් මොකද කියන්නේ පුතේ ගෝණි ගෙනල්ලා වැලි ගෝණි ගෙනල්ලා දැන් ඩඩ බල ගාලා ගහනවා දැන් ඔන්න ගිනි අරගෙන දැන් අනිත් පැත්තට හැබැයි තාමත් අරක වෙනස් වෙනවා මොහොතින් මොහොත දැන් මොකද උනේ ඔය වෙනස් වීම කොයිතරම් දුරට වෙනකන්ද අපට සතුට දුන්නේ එලිපත් තරකට වතුර එනකන් විතරයි එතනින් පස්සෙත් වෙනස් වීම සැප දුන්නාද දුක දුන්නාද අනත් වෙනස් වීම දුක දෙන තැන් තියෙනවා හැබැයි පළවෙනි භාගයේ උළුවස්සලකට වතුර එනකම් වෙනස් වීම මොකද්ද දුන්නේ? සැප දුන්නා. හරි සතුටෙන් හිටියා. දෙයියනේ ගෙට වතුර දානකොට වෙනස් තව තව දැන් ගෙයි අඩියක් විතර වතුර උඩට ඇවිල්ලා. දැන් මොකෝ කියන්නේ? දැන් ආණ්ඩුවට බයිනෝ දැන් ඉතින් දැන් ඇයි? දැන් වෙන මේක වෙනස් වෙන එක දැන් දැන් වැස නවත්ත ගන්න වරුදා කරලා දැන්. දැන් මොකද කියන්නේ මේ එකම වෙනස් වීම කාලය තුල එකම වෙනස් වීම ක්‍රියාවලිය තුල මොන කොටස් දෙකක්ද තියෙන්නේ? සැප කොටසක් තියෙනවා දුක් කොටසක්. කොහෙද එන වෙනස් වීම දුකයි දුන්නයි කියලා මූලධර්මයක් විදිහට කියන්න පුළුවන්ද? කොහොමද කියන්නේ? වෙනස් වීම දුකක් දෙනව මෙන්ම සැපක් දෙනවා. එතකොට අනිත්‍ය නම් දුකයි කියලා කවුද? ඔය අනිත්‍ය නම් දුකයි කියන එකිනෙකට ඇහුවද ඔකකට ඔය කියන කට්ටියගෙන් ඔය ප්‍රශ්නේ? ඇහුවද? මොනව අහන්නේ? අනේ පුතේ ඉතින් අනිත්‍යයිනේ කිය හිටියා. දැන් ওই ධර්ම සාකච්ඡාවකත් මම එක තැනක ගිහලා අනිත්‍ය දුක නැත්තා දවස් 5ක් පැය දිලි කළා. ඉතින් ඒ දවසේ ගෙදර අම්මා මේ කතා කළා මාත් එක්ක. ඉතින් කොහොමද අම්මේ මේක තේරුණාද? ඉතින් කොහොමද මේ එහෙනම් මම යන්න. අනේ ඉතින් මොනව කන්ද පුතේ මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ආයි කිව්වා. මගේ අම්මේ තේරලා නැහැ ඉතින්. ඉතින් ඔන්න ඔයගේ දේවල් තියෙනවා. ඉතින් මේ මේ මේක ලේසි වැඩක් නෙමෙයි උතරින් පරිවර්තනය වෙන්නේ. දැන් මම අර ඔබට කිව්ව නේද පායපු මොහොතේ ඉඳලා එලිපත්ත ළඟට වතුර එනකොට ඒ වෙනස් වීම සැප දුන්නා ගේ දොර කොටින් ඇතුළට වතුර දාලා බිත්තියක් විතර උඩට වතුර මට්ටම එනකොට ඒ වෙනස් වීම මොකද්ද දුන්නේ? ඕක තවත් ගැඹුරට හොයමු අපි. ඔතනින් නවතින්න එපා. වෙනස් වීම සැප දුක දෙන බව අපට තේරෙනවා දැන්. සැපක් දෙනෝ දුකක් දෙනෝ. ඔතනින් නොනවති තවත් එහාට යමු. කොහොමද යන්නේ? දැන් විමසලා බලමු ඇයි පළවෙනි භාගයේ වෙනස් වීම ඇයි අපට සැප දුන්නේ? ඒ වෙනසට අපි කැමති නිසා ඇයි එලිපත්තෙන් වතුර ඇතුළට එනකොට එතැන් පටන් අඩියක් විතර උඩට වතුර එනකන් ගේ ඇතුලේ ඒ වෙනස් වීම ඇයිද අපට දුක දුන්නේ? ඒකට කැමති නැති හින්දා දැන් එහෙනම් වෙනස් වීම වෙනස් නොවීමද දැන් මූලධර්මය ඒක අභිබවා කැමතිද නැද්ද කියන එක මතු වුණාද නැද්ද මොකද කියන්නේ දැන් එහෙනම් දුක සැප තීරණය කරන්න වෙනස් වීම හෝ නොවීමද කැමතිද නැද්ද කියන එකද ලෝකෙ වෙනස් වුණත් එකයි වෙනස් දුුනේ නැතත් එකයි ස්ථිරව තිබුණත් එකයි ස්ථිරව තිබුණ නැතත් එකයි අපිට කැමති විදියට නම් ඒක වෙන්නේ අපිට ඒක මොනවද දෙන්නේ සැප දෙනවා කැමති විදියට නෙවෙයි නම් ඒක වෙන්නේ දුක දෙනවා එහෙනම් මොකද්ද මූල ධර්මය එහෙනම් ඇත්තටම අනිච්ච දුක්ඛ අනාත්ත කොහොමද දැන් එහෙනම් දැන් එහෙනම් ඔබගේ අදහස් තියෙනම් ඉදිරිපත් කරන ඕන කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා කවුද බුදුහාමුදුරුවෝ කිව්වේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලාද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලාද දැන් මොකද්ද බුදු කෙනෙක් ওই දෙකෙන් මොන එකද කියලා තියෙන්න ඕන දැන් දැන් ඔබ කියන්නකො මොන දෙක මොන එකද ඔතන මොන ත්‍රිලක්ෂණයද කියලා තියෙන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම මම ඒකට තව උදාහරණයක් යන්නම් ඕන තරම් උදාහරණ ගන්න ත්‍රිපිටකෙන් ගිරිමානන් සූත්‍රය අහන කට්ටිය අත උස්සන්නකො මට නිකමට මම ඇහුවේ අහන්න ගිරිමානන් සූත්‍රය අහන දස සංඥා වලින් මට පළවෙනි සංඥාව කියන්නේ අනිත්‍ය සංඥා දෙවෙනි සංඥා මොකද්ද අනාත්ත සංඥා කෝ අනාත්ම සංඥා කෝ තියනවද ඒකේ කෙනෙක් කියන්නේ තනි කර මේක අවුලක් වෙලයි කියලා අනිච්ච සංඥා අනාත්ත සංඥා අසුභ සංඥා විරාග සංඥා පහාන සංඥා එහෙමනේ දෙන්නේ ආදීනව සංඥා එහෙම ඊළඟ නිරෝධ සංඥා සබ්බ සංක නෑ සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ආනාපාන සති අන්න ආනාපාන සතිය කියන්නේ මොකක්ද එහෙනම් සංඥා වලට අහු වෙන දස සංඥා වලින් අන්තිම එක. ඕක විස්තර කරන ගොඩාක් කල් යනවා. ඉතින් අපිට එක දවසකින් ඔක්කොම කරන්න බෑ. කොහෙද තියෙන මේ කොහෙද තියෙන්නේ මේ අනිත්‍ය කොහෙද තියෙන්නේ? අපිට පෙන්වන්න අනිත්‍ය තියෙන තැන. කොටින්ම කියනනම් පාලියෙන් අනිච්ච සූත්‍රයේ තියෙන්නේ සූත්‍රයත් අනිච්චයි. ඒ සූත්‍රය දෙන අනිච්චයි කියලා ඒක මේ පැත්තට පරිවර්තනය කරනකොට මොකක් කියලා දාලා තියෙනවා. අන්න වැරදිච්ච තැන. කොතෙන්දද ලංකාවේ ඕක වැරදුනේ? ඒ කියන්නේ ත්‍රිපිටකයේ අදටත් pāli page එකේ තියෙන මොන සූත්‍රයේද? අනිච්ච. ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙන මොකක් කියලාද? අනිත්‍ය කියලා. කොතනද වරද්ද කියලා තියෙන්නේ? පරිවර්තනය. පරිවර්තන දෝෂයක් නිසා ත්‍රිලක්ෂණය වැහුණා. දෝෂය මොකක් වුණත් වැඩේ නම් කෙරුණා. බුදුදහමේ මූල ධර්මයේ වෙච්ච අනිච්ච දුක්ඛ අනාත්ත කියන මගඵල ලබන මේ මූල ධර්මය අද මොකක් බවටපත් වෙලාද ලංකාවේ තියෙන්නේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මූල ධර්මයේ වැහුණා. දැන් හරියට දෙවරක් එක එකයි දෙවරක් දෙක තුනයි දෙවරක් තුන පහයි දෙවරක් හතර හතයි කියලා ළමයට උගන්ලා විභාගයට යවන වගේ වැඩක් කරනවා. ඌ පාස් වෙලා ප්‍රතිඵල ලැබෙයිද? ඇයි ලැබෙන්නේ නැත්තේ? මොකක් වරද්දලාද උගන්වන්නේ? මූල ධර්මයේ වැරදි නම් කොහෙද ඵල ලැබෙන්නේ? ලංකාවේ බුදුදහමේ කොඳුආරතේ කොඳුනාරටේ බඳු මූල ධර්මයේම මොකක් වෙලා තියෙන දැන් අද? වැහිලා තියෙන මන් දන්න අනිත් රටවල වැහිලාද කියලා ලංකාව නම් වැහිලා. උතන කාගේ අතින්ද ඔය දෝෂේ සිද්ධු වුනේ? කවුරු අතින්ද? ත්‍රිපිටකයේ pāli page එක මොකේට පරිවර්තනය කරන්න කියලා දුන්නේ. සිංහල කියලා එකකට පරිවර්තනය කරන. එතකොට මෙහෙමනේ pāli page එක කවුද හැදුවේ ලෝකේ? පාලියෙන් ත්‍රිපිටකය එළුවේ කවුද එදා? සිව් ඒ ඒ උන්වහන්සේලාගේ සංගායනා වලින් පස්සේනේ ඒක උනේ. ඒකට මුල්ුනේ කවුද එහෙනම්? සිව් පිලිසිබියාපත් අරියතුන් වහන්සේලා. පාලි එක සිංහලට පරිවර්තනය කරේ කවුද? සෝවන් පරලාභියෝද? භාෂා විසරදයෝ. භාෂා පිළිබඳ ඥානය තියෙන එයාට දහම් මේ මගපල ලබල නැහැ. මේ මෑත කාලේ. ඉතින් මොකද උනේ අනිච්ච වලට බැලුව දෙන්නේ ගන්න මොකද දුන්නේ? අනිත්‍ය තුනයි. ඇති අනිච්ච කියන එක තේරිලි පෑරකට දෙන්න. දුක්ඛ වලට මොකද දුන්නේ? ඉතින් වෙන දෙන්න දෙයක් නැතිද දුකම දුන්නා. දුක වලට. අනාත්ම වලට මොකද දුන්නේ? බැලුවාට පිට අනාත්මයි කියලා දුන්නා. ඇයි අනත්ත කියන එක තේරෙන්නේ නැනේ මගේ අම්මේ අත්ත සහ අනත්ත කියලා මෙච්චර තියෙනවා හොඳ අත්තක් අහුවුණා මේ කොච්චර තියෙනවද අල්ලගන්න කොටින්ම කියනවා නම් අපේ පැරණි ආච්චිලා කිව්වේ හදිස්සියට ඔය ළමයි එහෙම ඕන්ට වඩා උඩ පයින්නට මොකද කිව්වේ අනේ අනිච්චන් දැන් හදනේ උන්ගේ හැටි කිව්වද අනේ අනිත්‍යං කියලා කිව්වද එහෙනම් ඈත බොදුනුව මේව හරියට කළා මෙන් පස්සේ කාලෙක මේක උනේ ඉස්කෝලේ යන කාලේ කියනෝනේ ඔය ස්කූල් බස් එක යනකොට බල්ලෝ එහෙම හවුනාම බස් වලට මොකද කියන්නේ? අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහා පාරේ කියලානේ කිව්වේ ඒ කාලේ. කෝ අනිත්‍ය කියලා කිව්වද? අනිත් ගමේ කවුරුරේ මැරුණාම මොකද කියන්නේ? අනිච්ඡාවත සංඛාරා. අර කොටිම්ම කියනෝනම් අර ගීතේකුත් තියෙනවා. ඒක කියන්නේත් අනිච්ච. මොකද්ද ගීතය? අර ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ඒක අහලා බලන්නද ගෙදර ගිහිල්ලා? හැබැයි ඒක කියන මෙන්න මෙහෙම කතාව. සාරයි සාරයියා. දැන් අපි කියන්නේ මොකද්ද? අසාරයි අසාරයියා. හැබැයි ඒක කියන්නේ මොකද්ද? සාරයි සාරයියා කියලා කියලා කියලා අන්තිමට මොකද්ද කියන්නේ? අනේ අනිච්චං කියලා කියන බලන්න ගිහිල්ලා අදාලා. ඒ කියන්නේ මේ මෑත කාලේ තමයි සියල්ලම වැහිලා ගියේ. මූල ධර්මයේ ලංකාවේ වැහුණා. දැන් මොකද ඔබට මං අවස්ථාව දෙන්නම් ඒ පිළිබඳ මොන හරි තියෙනවා නම් ඒක හදාගන්න ඕක නැතුවම ඔය මූල ධර්මේ නම් හදාගන්න නැතුව කිසිවක් එතනින් එහාට යන්න බෑ. දැන් ඔබට ත්‍රිලක්ෂණ යන් මේ මේ දුක්ඛාරය සත්‍ය අනුව වැටහුණා නේද මොකද්ද ලෝකේ අනිත්‍යයි දුක්ඛයි දෙවණියට මොකෙන්ද වැටුනේ පටිච්ච සමුප්පාදේනොත් තේරෙන්නේ මේක අපේ කැමැත්තට ලෝකේ පවත්වන්න බෑ කියලා ලෝකේ අපි යමක් ආස්වාද භුක්තිය සඳහා නිර්මාණය කරාද ඒක කෙලවර වෙන්නේ මොකක් දීලාද ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැමැති දුක දීලමයි පැහැදිලිද ඔන්න ඕකට කියනවා මොකද්ද අපි එහෙනම් හැබැයි ජාතිය ගොඩ නැගෙනවද නැද්ද ජාතිය ගොඩනගන්න පුළුවන්. අපි අපි යමකට කැමැත්තෙන් බැඳිලා කැමැත්තෙන් බැඳුනම ඊට අනුරූප ජාතිය බිහි වෙනවද නැද්ද? බිහි වෙනවා. එහෙනම් පටි ඉච්ඡ කියන්නේ මොකද්ද? ඉච්ඡ කියන්නේ කැමැත්ත පටි කියන්නේ මොකද්ද? බැඳෙනවා. කැමැත්තෙන් බැඳුනා නම් ඊට සම සමාන උත්පත්තියක් ඇති වෙනවට කියන්නේ මොකද්ද? පටි ඉච්ඡ සම උත්පාදන හොත් පටිච්ච සමුප්පාද. ඕක පහුගිය කාලේ වෘත ගහලා වගුක් ගහලා පස්තර ගහලා කොයිතරම් විස්තර කරනද එහෙම කරන්න බෑ මොකද්ද නැත්තේ නිරුක්ති නැතුව ඕන විස්තර කරන්න බෑ එහෙනම් දැන් ඔබට තේරෙනවද ලෝකේ යම් යම් જાතියක් හට ගන්න මොකෙන්ද යන්න ඕන අවිද්‍යාපච්චයෙන් සංකාරා සංකාර කළා සංකාරපච්චයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ಜಾති හදන්න ලෝකේ යම් જાතියක් එහෙනම් මේ ලෝකයේ තියෙන මේ සජීවී අජීවී සියලුම දේවල් නිර්මාණය වෙන්නේ මොකක් අනුවද පටිච්ච සමුප්පාදයට අනුව දැන් පේනවද ලෝක විද්‍යාව මොකද්ද මොකද්ද ලෝක විද්‍යාව දැන් එහෙනම් බුදුදහම බුද්ධ දර්ශනයනේ දැන් පැහැදිලි නේද පටිච්ච ලෝකේ නිර්මාණය වෙන්නේ පටිච්ච සමුප්පන්නව ඒක ස්වයංක්‍රීය ක්‍රියාවලියක් සිතෙන් පටන් ගන්නෙ සිතෙන් තමයි පටන් ගන්නෙ ඕක දැන් එහෙනම් දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. දැන් ඔබට පටිච්චසමුපාදය පිළිබඳ යම් ටික යම් මහා ගොඩක් නෙමෙයි. මේ පටිච්චසමුපාදය ආනන්ද හාමුදුරුවෝ කියන ආනන්ද හාමුදුරුවෝ කියන දවසක්ද බුදුහාමුදුරන්ට ආනන්ද බුදුහාමුදුරනේ මට පටිච්චසමුපාදය පුඩුවන්නේ හොඳට. මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? ආනන්ද එහෙම කියන්න එපා. ඕක මහා සාගරයක් වගේ. එහෙනම් මේ අපි අද මේ කොච්චර ඇබිත් අද්ද මේ කතා කළේ ඕක අපිට මහා ඕක මහා සාගරය වගේ පරිසම්පාදය. ඕකේ විවිධාකාර චක්‍ර තියෙනවා. අපිට ඉතින් මේ මූලික දැන් ඔතනින් තේරෙනව නේද ලෝකේ යමක් නිර්මාණය කරගන්න හැටි. එහෙනම් ලෝකේ යමක් නිර්මාණය කරන්න පටිසමුපාදෙන් නම් ඕකට අපි එහෙනම් මිනිහේ බලු වැඩ කළා දිව්‍ය ලෝක යන්න හිතුවොත් දැන් කියනවා මිනිහේ කරන්නේ බලු වැඩ. මිනිහාගේ බලාපොරොත්තු කොහයටද? දැන් එයා කිව්වොත් නෑ නෑ මම බලු වැඩ කළා මම දිව්‍ය ලෝක යනවා. ඔබ කොහොමද නැහැ කියන්නේ? දැන් මොකද කරන්නේ ඔබ? පොඩ්ඩක් කියන්න. මම මේකට දාලා බලන්න. මොකේට දාලා බලන්නේ? පටිච්ච එහෙනම් පටිච්චසමුපාදයේ තියෙන ලියාගෙන දුම් අල්ලන එකක්ද දාලා බලන එකක්ද? ඒක නිකන් මේ දාලා බලලා ප්‍රැක්ටිකලි කරන එකක්. මොකද්ද කරන්නේ? ආ කියන්නේ මොකද්ද? ඔයා බලු වැඩ කළා දිවි ලෝක යන නේ. හරි. දාලා බලමුකෝ. අන්න බහා බලන්න කියන්නේ ඒකයි. පටිච්ච සමුප්පාදයට බහා බලන්න. බහා හිටිනව නම් හරි. නැත්තම් ඒක මොනව කරනවද? බුදුදහමට එකඟ නැහැ. ඒ කතාව එකඟ නැහැ. අවිද්‍යාව පත්‍ය බලු සංඛාරා. දැන් මොන සංඛාරද කරන්නේ? දැන් මූ කරන්නේ මොන වැඩද කරන්නේ? අවිද්‍යාපත්‍යා බලු සංඛාරා බලු සංඛාරපත්‍යා බලු විඥාන බලු විඥානපත්‍යා බලු නාම රූප බලු නාම රූපපත්‍යා බලු සලායතන බලු සලායතනපත්‍යා බලු පස්ස බලු පස්ස කියන්නේ ස්පර්ශ කියන එක බලු පස්සපත්‍යා බලු වේදනා බලු වේදනාපත්‍යා බලු තණ්හා බලු තණ්හාපත්‍යා බලු උපාදාන බලු උපාදානපත්‍යා බලු බව බලු බවපත්‍යා බලු જાතිය බලු જાතියල දැන් බලු වැඩ කරොත් මොකද එළියට එන්නේ එහෙනම් බලු වැඩ කළ දෙවියෙක් වෙනවා උදින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද බැරිද දැන්? ආ දැන් කොහොමද කියන්නේ? එහෙනම් පටිසමුපාදය කියන එකට එහෙනම් මොනෝකොල්ල බලන එකක්ද? දාලා බලන එක. කවුරු හරි කියන බණක් බුදුහා බුදු බහන බුදු බණද නැද්ද කියලා බලන්න මොකේටද දාන්නේ? අන්න මේක ධර්මයට බහා බලනවා කියන්නේ මොකද්ද ඔය? පටිච්චසමුප්පාදයට බහා බලන්න. එහෙනම් මෙන්න මහත්තයෝ බලු වැඩ කළා නම් දෙවියෙක් නම් වෙන්න බෑ. කවුරු වෙන්න පුළුවන්ද? බල්ලෙක් තමයි වෙන්න වෙන්නේ. ආ එහෙමද? දැන් මිනිහා එහෙනම් ගෙදර කියලා කල්පනා කරලා බලන්න එහෙනම් බොලේ මම මේ බලු වැඩ ටික නවත්ත. හැබැයි මිනිස්සු බලු වැඩ කරන්නේ අකමැත්තෙන්ද ආස්වාදයටද? බලු වැඩ කරන්නේ ආස්වාදයට. ඉතින් ආස්වාදයට බලු වැඩ කරනකොට මිනිහා කල්පනා කරනවා ඒක එහෙමද? එහෙනම් බොලේ පින් ටිකකුත් කරගන්න ඕනේ. ඇයි? මිනිහා කල්පනා කරනවා අර බලු වැඩ ටික කරපු පව් ටික අර පින් ටිකෙන් මොනව කරගන්නද? දැන් මිනිහා කරන්නේ මං ඔයසර එහෙනම් වැඩේ කරන්නම් කියලා පාලං හතර පොත් බෙදා දෙනවා. ඈ ළමයින්ට ඊළඟ මිනිස්සුන්ට ඇස් කණ්ණාඩි දෙනවා. ඔන්න පටන් ගත්තා දැන් ප්‍රොජෙක්ට් එක මොනවද? පිං වැඩත් කරනවා දැන්. හැබැයි අර යටින් බොන ටිකද කරන්නේ? බඩුවට ටිකක් කරනවා. දැන් ඒතකොට එක එක විට කීයක් කරනවද? දැන් එයා කියන මල්ලි මන් දැන් පිං කරනවා. මන් දැන් බලු කෙනෙක් කොහොද? දැන් මන් දෙවියෙක් ඒ. හරි මොකද්ද දැන් කරන්නේ මහත්තයා? බඩුවටත් කරනව නේද? ඔය ඒවා එහෙම කරගෙන යනවා තමයි. හැබැයි මල්ලි මන් පිං වැඩ කරනවනේ දැන්. ආ එහෙනම් ඉන්නකෝ සර් කියලා දැන් දාන්නේ මොකද්ද? අවිද්‍යාපච්චය පිම්බලු සංකාර දෙකම කරනවනේ. පිම්බලු සංකාර පච්චා පිම්බලු විඥාන පිම්බලු විඥාන පච්චා පිම්බලු නාම රූප පින්බලු සලායතන පින්බලු පස්ස පින්බලු වේදනා පින්බලු තණ්හා පින්බලු උපාදාන පින්බල්ලෙක් බවට පත් වෙලා පින්බලු જાතිය බී වෙනවා බල්ල වෙන්නේ කොයි ගෙදරද සල්ලිකාරයෝ ගෙදර බල්ලෙක් වෙනවා දැන් කොහොමද වැඩේ එතකොට කරපු පිනට මෙට්ටයක් කොට්ටයක් දත් මදින සේවකයා මස් ටිකත් එක කන්න හම්බ වෙනවා, උප්පැන්නයක් තියෙනවා, ප්‍රාඩෝ එකකින් ඉන්ටගූල් එක යන්න එන්නේ. ડોක්ටර් කෙනෙක් වෙනම ඉන්නවා. පින් ටික ලැබෙන කරපු ටිකට. කරපු බලු වැඩ වලට මොකද? බල්ලම තමයි තියෙන්නේ. ගාන බලු ගඳම තමයි තියෙන්නේ. කොහොමද පටිච්චසමුපාදය දාලා බලන හැටි? එහෙනම් පටිච්චසමුපාදය කියන්නේ කටපාඩම් කරන එකක්ද, බහා බලන එකක්ද? මගේ අම්මේ බුදුහාඳුරෝ කිව්වේ යම් කාලයක මං මේ යමෙක් දෙතන දහම බුදු දහමක්ද නැද්ද කියලා බලා ගන්න මොකෙද්ද බහා බලන්න කිව්වේ පටිච්ච සමුප්පාදයට බහ බලන එක තමයි දහමට ගලපලා බලන්නේ කියලා කිව්වේ. ඒක තමයි කිව්වේ යමෙක් පටිච්ච සමුප්පාදය දකිද හේ ධර්මයේ දකි යමෙක් ධර්මයේ දකිද මම් දකි කියලා කියන්න ඕකයි. දැන් තේරුණාද වැඩේ මේ කොහොමද කියලා? එහෙනම් දැන් ඔබ ඕනේ කෙනෙක් දාලා බලන්න මේක. දැන් එහෙනම් බොන්න කැමති මහත්තයාට දාලා පෙන්නන්න මෙන්න මේ බේබතු ජාතිකයා බිහි වෙන හැටි. දැන් ඕන එකක් පෙන්වන්න පුළුවන් මේක. එහෙනම් මේක මේක අර ගැලීම් සටහනක් වගේ චක්‍රයක් මේක. මේක පුදු බලන්න බුදුදහම කියන්නේ මොනතරම් ප්‍රායෝගික දහමක්ද කියලා බලන්න දැන් එන. දැන් අපිට ඕන ලෝකේ ಜಾති හදාගත්තොත් අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? ಜಾතියක් හැදුවොත් ඒක ජරා මරණවට නවත්තන්න පුළුවන්ද? බෑ. ජරා මරණවට නවත්තන්න බෑ නම් එතන මොකද්ද වෙන්නේ අනිවාර්යයෙන්ම? ශෝක දුකක් දුක් ගොඩක් විඳින්න වෙනවමයි. එහෙනම් ලෝකේ ಜಾති හදන එකද අපි කරන්න ඕන? ಜಾති හදන එක නතර කරන එකද හොදන්න ඕන. දැන් නිවන් දකින්නයි කියන්නේ මොකද්ද එහෙනම්? ಜಾති හදන එක නතර කරන එක. දැන් ඔන්න බලන්න එහෙනම් ඒකට මොකද්ද කරන්නේ? අවිද්‍යාව තිබුණොත් සංකාර කළා ಜಾති හදනවම තමයි. එහෙනම් අවිද්‍යාව වෙනකොට මොකද්ද පහළ වෙන්න ඕන? විද්‍යාව පහළ වුණොත් ඒ කියන්නේ අවිද්‍යාවෙන් යමෙක් පරිවර්තනය වුණොත් මොකේදද? විද්‍යාවට පරිවර්තන වුණොත් විද්‍යාව නිසා එහෙනම් අවිද්‍යාව මොකක් වෙනවද? නිර් උදා වෙනවා. නිර් උදා වෙනවා කියන්නේ උදා වෙන එක නතර වෙනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ මොකද? නිරෝධ වෙනවා. එහෙනම් අවිද්‍යාව තියෙන කෙනෙක් අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙස ලෝකේ දකින දකිනේ අවිද්‍යාව මොකක් වෙනවද? යටපත් වී මොකද්ද මතුවෙන්නේ? විද්‍යාව මතුවෙනවා. අන්න එකට කියනවා අවිද්‍යාව නිරෝධ වෙනවා. එතකොට අවිද්‍යාව නිරුදා වුණාම සංකාරත් මොකක්ද වෙන්න ඕනේ නේද? නිරුදා වෙනවා. එහෙනම් අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාමරූප නිරෝධෝ නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධ උනා කියන්නේ මොකද ජාති නිරුදා වුණා. ඒ කියන්නේ උදා උනේ නැත. ජාති නිරුදානම් ජරා මරණත් නිරෝධයි ජරා මරණ නිරෝධ නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනසයක් ඕ ඒ වුණොට සදාකාලික සැපවන නිවන එහෙනම් අවිද්‍යාවෙන් උදා වෙන්නේ මොකද්ද ලෝකේ යමක් උදා වෙනවා විද්‍යාවන වෙන්න මොකද්ද වෙන්නේ යමක් ලෝකේ උදා වෙනවද නිරෝධ වෙනවද දැන් ඔය දෙකෙන් නිවන් දකින්න අයට මොන පැත්තද ඕට දැන් මොන කල්පනා කළා උත්තරේ කියන්නේ මෙතෙක් කළා සංසාරේ අපි මොන පරිසම්පාදෙන්ද ආවේ? අවිද්‍යාව මූලික කරගෙන යමක් මොනවද කරේ ලෝකේ හැමතිස්සෙම? જાතියක් උදා කරගන්නවා, ඒක අතාරිනවා, තව එකක් හදනවා, ඒකත් අතාරිනවා. ඉතින් මොකද කිව්වේ? කන්දේ gedara නයිදේටයි කියන්නේ දිරණ ගෙවල් උඹ මොකටද තනන්නේ ගෙයක් හැර ගෙයක් නොතනා ඉඳින්නේ ගෙන් ගියදාට ගෙයි ඇවිලේ බලන්නේ කියලා එදා පැරන්නෝ ගස් උඩ ඉඳගෙන හේන්නොල පැල් රගෙන ගමන් කිව්වේ ඔන්නෝ මොනවද? කන්ද ගෙදර ණයදේ කියන්නේ කවුද? පංචස්කන්ධ නැමැති න්‍යායට. කෝවද ඒ කවි? පංචස්කන්ධ නැමැති න්‍යායෙන් යන විදිය කිව්වේ. දිරණ ගෙවල් උඹ මොකටද තනන්නේ? ගේ කිව්වේ මොකටද? මේ කයට. බලන්න මොනතරම් ප්‍රඥාවන්ත ගොවියෝ දෙදා පැල් රැකලා තියෙන්නේ කියලා. දැන් කියන්නේ මොකද්ද? දැනුත් ඔය අනිත්‍ය කතාව පොඩ්ඩක් තේරෙනවා හැබැයි හරියට මූලධර්ම තේරෙන්නේ නැහැ. ඇයි ඉතින් බණහන් නැහැනේ. ඉතින් ඔය මමත් ඊයේ පෙරේදත් යනකොට අර ගෙදර ළඟ සංගීසඳ මම කැමති නෑ නට නෑන කැමති නෑ මට. දැන් ඔතරත් කියන්නේ අනිත්‍යයි කියන එක තමයි කියන්නේ හැබැයි. කැමතිසේ නෑ. හැබැයි මේකේ මොකද්දෝ දුවනවා එහෙ මේ මූලධර්ම හොයාගන්න බෑ. ඕක මූලධර්ම හොයන්න ඒගොල්ලෝ එන්න ඕන මොකද්ද? ඕක ඔතනින් දගෙන කෑ ගහලා හරියන්නේ අපෙන් අහගන්න ඕන. මොකද මේ කැමති නැත්තේ කියලා. අනිත්‍ය නිසානේ. ඉතින් බලන්න මේ ලෝකයේ අනිත්‍යතාවය හැමතැනම යනවා. හොයන්න බෑ. ඔය අනිත්‍යතාවයේ ලෝකේ සදාකාලිකව පවතිනවා. ඕක මතු කරන්නේ කවුද ලෝකේ? ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් විතරයි. ලෝකේ අනිත්‍යතාවය හැමදාම තියෙනවා. හැබැයි ලෝකයාට ඕක මතු කරලා වෙන්නන්නේ කවුද? ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් විතරයි. පසේ බුදු පියාණන් වහන්සේට ඕක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි දේශනා කරන්න බෑ. පැහැදිලි නේද? එහෙනම් අපි දැන් පටිසමුප්පාද චක්‍ර දෙකේ මොන එකද යන්නේ? මේ පැත්තට ගියොත් ಜಾති උදා කරනවා. මේ පැත්තට ගියොත් ಜಾති නිරෝධ කරන මොන එකද දැන් අපට ඕන අද කාලේ. නිරෝධ පරිස්සම. ඇයි මෙච්චර කල් රෝධ කරා මදිද? මෙච්චර කල් අපි මේ සංසාර ගමනේ මොනව ගහ ගහ දාවේ? රෝන්ද ගහ ගහවා. ඕක ආච්චිලා කියන්නේ නැද්ද? ඔය අවසර කාලා යනකොට කොහෙද බං උඹ හැමදාම කනෝ රෝන්ද ගහනවා. අන්න රෝන්ද ගහනවා කියලා එදා මිනිස්සුගේ ඕකයි. දැන් එහෙනම් රෝන්ද රෝධ කරන එක අද මොකද කරන්න හදන්නේ? නිරෝධ කරනවා. කල්පනා කළා එහෙනම් උදා වෙන්නේ අවිද්‍යාව මූලික වෙච්ච පටිසමුපාදය. විද්‍යාව නොහොත් කුසල මූලය මූලික වෙච්ච පටිසමුපාදේ යමක් මොකක් කරනවද ලෝකේ? නිරෝධ ගන්නවා. නිරෝධ කරනවා කියන්නේ මොකද්ද? උදා කරන එක නතර කරලා දානවා. එහෙනම් දැන් ඔබට තේරෙනවද ලෝකේ යමක් උදා වෙන හැටි තේරෙනවද? මොකෙන්ද පටන් ගන්නෙ? අවිද්‍යාව පත්‍ය සංකාර කළා. ලෝකේ යමක් උදා වෙන එක නතර කරන හැටි තේරෙනවද? ඒක මොකෙන්ද පටන් ගන්නෙ? විද්‍යාව නොහොත් කුසල මූලය. එහෙනම් ඔබට අද යම් තැනකට තේරෙනවද ලෝකේ යමක් උදා වෙන හැටි තේරෙනවද ලෝකෙන් යමක් වැය වෙලා ඉවර වෙන හැටි තේරෙනවද ඔය මොකද දැක්කේ උදය වැය ඥානය ඕක තේරුණා නම් අද ඔබට මොකද්ද අද දවසේ මොකද්ද පිළිටන ඥානය උදයව්ව ඥානය ඔය සෙල්ලමක් නෙමෙයි උදය වැය දකින ඥානය උදයව්ව ඥානය ඔය දැක්කේ අද ඕකට මේ මහලොකට කෑ ගහගෙන නොකරට අපි මේ බොහොම සරලව මේ තැනකට වෙලා මේ මේක කරාට මොකද්ද ඔය ලැබුණ ඥානය? මන් දන්නේ ආදෝක තේරුණා නම් මෙතන කාට හරි ආත උද්‍යව ඥානය පාලන වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න අත්‍යවශ්‍ය ඥානයක් ඕක. ඔන්න වෙහෙසි වෙහෙසි අපි කරගත්ත දේවල් ටික බලන්න අද දවසේ. උදේ වැය දැක්කා. දැන් ඔබ බය නැතුව මල ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? අනිච්ඡාවත සංඛාරා. ඇයි ඒ? සංකාර කර කර උඹ ඔය යන ගමන වත වත කියන්නේ මොකද වෘතාන්තය ටෙලි වෘතාන්තය කියන්නේ අනි සංකාර හද හද උඹ ඔය යන වත මොකෝ කියන්නේ අනිච්චයි කැමසේ නෑ පේන්නේ උඹට උඹේ කයවත් උඹට නෑනේ අනිච්චවත සංකාරා උප්පාද වය ධම්මිනෝ මොකද්ද ඉපදුනොත් මෑරෙනවා. ඒ ඒක නෙවෙයි එහෙයි නිකන් මේ සරල තේරුම. දැන් ඊට වඩා ගැඹුරු තේරුමක් මම දැක්කා. උපාද වය ධම්මිනෝ. උදය වැය ඥානය දැක්ක මන් දැන් පරිසම්පාදයට අනුව. ඕක අද කියන්නේ මොකද? ඉපදුනොත් මැරෙනවා. ඉපදුනොත් මැරෙනවා කියන්නේ මේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. මගේ අම්මේ ඉතින් අද ඕකට කියන්නේ උපාද වය ධම්මිනෝ කියන එක මොකද කියන්නේ? ඉපදුනොත් මැරෙනවනේ. ඉපදුනොත් මැරෙනවා කියන එක මේ බුදුදහමේ කට්ටිය විතරක් දන්නේ. දැන් මුස්ලිම් මිනිස්සු ක්‍රිස්තියානි මිනිස්සු දන්නේ නැත්නම් ඉපදුනොත් මැරෙනවා කියන්නේ. ඔය ඕක නෙවෙයි කියලා තියෙන්නේ මොකද්ද? උප්පාද වය ධම්මිනෝගේ මොන ඥානය ගැනද ඔය කියන්නේ? උද්‍යව්‍ය ඥානය ගැන කියන්නේ. උඹ ඒක දැක්කේ නැහැ. නැත්තම් උඹට ඔය සංසාර ගමනේ ඔහොම යන්න වෙන්නේ නැහැ. uppajjitwa niruddhanti අන්න නිරෝධ පටිසමුපාදයෙන් ගිල උපදින එක මොනව කරගත්තොත්ද? නිරෝධ මේ නිරුදා කරගත්තොත් තේසන් නූප සමෝසුකෝ. එය තමයි සදාකාලික සැපය. ඔන්න එදා මලගයක් වුණාම දරුවෝ ගිහිල්ලා තාත්තා මරුණාම ගිහින් කියන්නේ කාටද? ගමේ පන්සලේ අනේ හාමුදුරනේ තාත්තා මරුණා රැට අපට කර්මස්ථානයක් දෙන්න එන්නේ. කොයි වෙලාවට දෙන්න කියන්නේ? රැට. ඇවිල්ලා රැට හාමුදුරලා ඔන්න උදේවැය ඥානයේ පරිසම්පාදයේ ගොඩනගෙන හැටි අර ගෙදරින් ඔක්කොටම රැස් කරලා අහලා පහලා ඔක්කොම ආඩි කරලා මිනිහ ළඟ ඔය ධර්ම සාකච්ඡා පවත්වනවා. අද මොකද කරන්නේ ඔක්කොම කරලා? වටේම කට්ටයල බූරුව ගහනවා කැරම් ගහනවා කොකෝ තා ගෙනෝ පැකයක් දෙයක් ගෙනෝ ගාද මොකද කරන්නේ? එදා ඔන්න ඕක කර එහෙනම් එකෙක් මරුනම ඒ ගමේ ඉන්න ඔක්කොටම මොකද ඇති වෙන්නේ? උදේවැය ඥානය නොහොත් උදේව එහෙනම් මරුණත් යමක් හොඳයි එදාක. ඒ මැරිලත් මිනිහා කරන්නේ අන්න ඇයට යහපතක්. අදකෝ. ඉතින් ඊට පස්සේ හාමුදුරුව කට්ටියට ওই ටික පැහැදිලි කරලා දීලා මොකද කරන්නේ? ඔන්න ඔය කර්මස්ථානයේ වඩන මිනිහ ගාව මොකද්ද? එහෙනම් මාත් එකම කියන්නකෝ.